ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං Thank you.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 වයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාහං වික්කවේ අඤ්ඤං මේක ධම්මං විසම්පස්සාමි අඤ්ඤේවං ආසීතං භාවිතං බෞලිකතං මහතෝ අත්ථාය සංවත්තති යතනිදං දෙක්ඛ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයෙහි ඒකගානපාණයේ දැක්වෙන සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුනේ. සූත්‍ර තුනක් එකිනෙකට සම්බන්ධණය වෙලායි කියන්නේ. මේ සූත්‍ර දේශනේ කරත් මේ සරත්වර ජේතවන මහා විහාරයේදී භික්ෂු සංඝයා වහන්සේ අමතා දේශනා කළ නමුත් සිවණ වේද තමයි මේ දේශනේ පැවැත්වේ. ශරුවඥන් වහන්සේ තේරෙනවා අතීත අනාගත වර්තමාන තුන් කාලයේම දැකීමේ ආර්ජනා කළ සමනින් ආර්ණ්‍යයක් වෙනතුව දැකීමේ ප්‍රඥා සම්භාරයක් කියනවා. ඒ ප්‍රඥා සම්භාරයේ කියන සංවක්ඛ ප්‍රඥානේ කියේ. ඒක තවත් නමක් කියනවා සමන්ත චක්ෂුව කියලා. සරුවඥන් වහන්සේ කියනවා ප්‍රඥා චක්සු පහ. ඒ මොනවද ප්‍රඥා චක්සු පහ? ඒක චක්කුව, ධම්ම චක්කුව, බුද්ධ චක්කුව, ඥාන චක්කු සහ සමර්ථ චක්කු කියලා. ඒක චක්කු කියන්නේ දිවස් නුවණ. එය රූපාවචරේ චතුර්ථ ඥානයේ ආදීන ප්‍රඥාවක්. ධම්මචර්ය කියන්නේ සෝවාන් මාර්ගඥානෙට, සතරදාගාමී මාර්ගඥානෙට, අනාගාමී මාර්ගඥානෙට නම. අඤ්ඤාපෝණ්ඩේ ස්වාමීන් වහන්සේට ධම්මචක්කෝ ලැබුණ කියලා ධම්ම ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන එක සෝවාන් මාර්ගය. ඒ හැම යක් මාර්ග ඥාන තුනම ධම්මචක්කෝ. බුද්ධචක්කෝ කියන්නේ සර්වඥාන් වහන්සේ නමකට පමණක් ලැබෙන ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය සහ ආශ්‍රයසේ ඥානය යන ඥාන දෙකයි. ධම්මේ උදචක්ක කියලා කියන්නේ. ප්‍රඥා චක්ෂු කියන්නේ ඒකට කියන අසාමාන්ත ප්‍රඥාව කියන්නේ. ඊග ධර්මයක් කියන පරිසම්පදාමත්ත පාඩි. අසාමාන්ත මේ ප්‍රඥාව. ඒ කියන්නේ කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමකටවත් පසේ බුදු කෙනෙකුන් වහන්සේට සමීප වෙන්නේ නැහැ සාමාන්‍ය වූ ප්‍රඥා සම්පාදයේ ඥාන චක්ෂු. සමන්තකල්ප කියන්නේ ਸਰවඥතා ඥානයි. ආවාදිනා කළ ගමනින් ඕනෑම දෙයක් ඇති ගැනීමේ සමර්ථ වූ ਸਰවඥතා ඥානයේයි සමන්තකල්ප කියන්නේ. ඒ සමන්ත චක්ෂු ඇති ਸਰවඥයන් වහන්සේ මේ දේශනය කරත්වා මෙහෙම. නාං වික්‍රමේ අඤ්ඤං ඒක ධම්මං සමුපස්සාමි මහණෙනි මගේ සරුවක්නිකා ඥානෙ වෙන කිසිම ධර්මයක් මේ වගේ මම දැකලා නැහැ. ඒ මොනවද? යම් ඒවං ආචේතං භාවිතං බකුලේකත යම් ධර්මයක් මෙසේ ආශීවනය කරලාත්තේ භාවනාවෙන් වඩලාත්තේ බහුලීකృత වශයෙන් වැඩි යටින් වඩලාත්තේ නම් ඒවා මහත්ෝ අර්ථා සංවර්ධයති මේ කියන්නේ යන මහත්ෝ අර්ථයක් මිස පවත්නේද යපේනම් විච්ඡේ චිත්තං මහණෙනි ඒ මේ ධර්මයේ නම් චිත්තය චිත්තං විච්ඡේ ආසීවිතං භාවිතං බහුලීකතං මහත්ෝ අර්ථා සංවර්ධයති මහණෙනි මේ චිත්තය කුසල ධර්මයන් මේ ආශීර්වණය කරලා තේනම් කුසල ධර්මයන් මේ භාවිතා කරලා තේනම් කුසල ධර්මයන් මේ බහුල වශයෙන් වර්ධනලා තේනම් මහත්වක් කායේ සම්වත්තති මහත්වයක් ලෙස පවතී මේ තේරුමයි දෙකේ මහණෙනි යම් ධර්මයක් ආකේන භාවන බහුලීකృత කරන ලද්දේ මහා කාර්යයෙන් ඉරදෙන ලැබේ නම් චිත්තය සමා මගේ සරුවක් ප්‍රාර්ථනාවෙන් දැක නැත කියන එකයි මෙහි සාරාංශය. දැන් අපි සරකා බලමු. දැන් මුලින් සඳහන් කළා සරුවක් ප්‍රාර්ථනාවේ සහිත ඥාන චක්සු පහ. මේ පංචමහා ඥාන චක්සුවක් ඇති සරුවක් යන වාසයේද සිතතරම් භාවිත බහුලීකృత කිරීමේ මහත්යයන් අර්ථයක් දෙන දෙන එදා කිසිම ධර්මයක් දැක නැහැ. මොනතරම් නාම දර්ශනයක් මෙතන ප්‍රතිචාර කළාද? ඒ කියන්නේ ආකාශයේ පහළ වෙන සූර්ය මණ්ඩලයකට වඩා සූර්ය මණ්ඩල දසදහසකට වඩා දීප්තිමත් ආලෝකමත් ප්‍රඥා සම්භාරයක් ඒ සරුවක් කරනවාදී. නාසයේ ප්‍රඥා චක්ෂුවද පින්නන්නේ මේ පිටතරම් මහා කාර්යයේ නිරදෙන විදර්ශනයක්. ඒතකොට සිතේ නිකං සිත නෙමෙයි කුසල කර්මයන්ගේ භාවිතා කරන ලද්දේ නම් වර්ණ ලද්දේ නම් නැවත නැවත වර්ණ ලද්දේ නම් ප්‍රේෂිතයි. දැන් අපි සලකා බලමු. සිත කියන්නේ කුමක්ද කියන්නේ? මේ සිත පිළිබඳව විස්තර වෙන රාශියක් තියෙනවා ධම්ම සංගමේ ප්‍රකරණේ. ධම්ම සංගමේ ප්‍රකරණේ කියනවා චිත්තෝත්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, එක්කේ ප්‍රකාණ්ඩ අර්ථකථා කාණ්ඩ කියලා දේශනා කොටස් හදලා. එයින් චිත්තෝපාද කාණ්ඩයේ පුදුමාකාර විවරණය නිශ්චිත පිළිබඳව දක්වනවා. ධම්මසංගයේ පමණක් නෙමෙයි මුළු සත්‍ය ප්‍රකරණයෙම ඒක කියන්නේ යන්නේ ජනවලට මේ සිත පිළිබඳ විග්‍රහයක් දැක්වෙනවා. එයින් අපිට මේ වේලාවේ පාරමිතිය තේරුම් ගැනීම සඳහා කොටස් පමණක් අපි මතු කරගනිමු. සිත පිළිබඳව අර්ථ කතාවල කීකාලෙ මෙන්න මෙහෙම දැක්වෙනවා. විචිත්ත කායනා චිත්තං අත්තනෝ චිත්ත කායවා චිතං කම්ම කෙලෙසේහි චිතං කායති වාතතා සිනෝති අත්ථ සංකාරං විචිත්තා සිතේ අර්ථ ප්‍රයක් මෙතන දැක්කේ. සිත කියන්නේ මොන ආර්ථයක් හේතු වෙන්නේ කියලා. සිත කියන එක පදයෙන් ඇදලා තියෙන චිත්තය චිති චින්තායන් කියන ධාතුවේ චිති ධාතුව සිටින් වාර්ථේ චිතේ කියන අරමුණු දැන ගැනීම වාර්ථේ අරමුණු දැන ගැනීම වාර්ථේදී පාලි විරුද්ධයෙන් චිති කියන ධාතුවෙන් චිත්තං කියලා කඩයක් කරනවා ඒ එක්කම කියන වචනේ අර්ථ මෙතන හයක් දැක්කේ මොනවද? විචිත්ත කරණා චිත්ත අත්තනෝ චිත්තතාය වා චිත්ත චිතං කම්ම පෙරේතේ චිත්ත චිතං ආයතවා තථාති චිත්ත විරෝධ්‍යක්ඛ සංකාරං චිත්ත විචිත්තාරමණං චිත්ත පොදසිතේ චිත්තං කියන වචනේ ලැබෙන්න හේතු වෙන අර්ථයයි. විචිත්ත කරණ චිත්ත විෂිතෘදේ කරන බැවින් සිතනවාද. මේ රූපේ යම් තාක් විෂිතෘදේ තියෙනවා නම් ඒ සියල්ල නිර්මාණය කරලා තියෙන සිතයි. දැන් අපේ කාලේ ඈතරතිකක් වඩා විෂිතෘදේවා නිර්මාණය වෙන්නේ කියන ලෝකේ. බුදුආකාරයේ දේවල් නිර්මාණය වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ සිටින් කොහොමද ඉස්සර සිටනවා මේ මේ මෙහෙම කරන්න ඕනේ මේ මේ මෙහෙම කරන්න ඕනේ කියලා සිටින් සිටින් චින්තනය කළා තමයි යමක් නිර්මාණය කරන්නේ අපි හිතමුකෝ චෛත්‍යයක් නිර්මාණය කරන්න ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න ප්‍රතිමාවක් නිර්මාණය කරන්න ඒ වගේ දෙයක් සඳහා ඉස්සෙල්ලා ඒ නිර්මාතෘ වරය සිටින් සිටනවා සැලකීමේදී හිතේ පැවැත්ම ඇදගෙන තමයි ලිඛිතව පැවැත්ම සම්පාදනය කරන්නේ. අන්න ඒ වගේ සෑම කටයුත්තකම නිර්වාණය වඩියා සිත දැරින් විසිතුරු දෙය කරන දැරින් විචිත්ත කලණය කියලා වශයෙන් චිත්තම් කියලා කියනවා. මේ චිත්තම් කියන වචනේ තියෙන විසිතුරු අර්ථය කියලා කියනවා. යම් ඒවා චිත්තම් අර අමුතර නිකායන සූත්‍රයේ කියනවා නාම විච්ඡේ අඤ්ඤං ඒක නිකායම් සමුපස්සාමි එවං චිත්තං මේ වාගේ කරන සත්පෝත්තරයන්ම දැකලා නෙමෙයි තිරසත්තුන් හා සමානයි. දැන් මිනිස්යන්ගේ ස්වરૂප උපෝෂයෙන් සමානයි වර්ණයෙන් කටුපොන් යන්න වෙනස් කරනවා මිනිස්සු වශයෙන් කයි. නමුත් තිරසත්තුන් මේ වෙන්නේ පුදුමාකාර වෙනස්කම් තිරසත්තුන්ගේ තියෙනවා. එතකොට මේ විසුතුරු බවට චිත්තම් කියලා. අන්නේ චිත්ත කියන්නේ විසුතුරු බව. විකේතනය කරනවා. එතකොට මේ ලෝකදාපේ යම්තා පහළ වෙලා තියෙනවා නම් ඒ සියල්ලේ නිර්මාණකරණයක් සිදු කිව්වොත් නිවැරදි. දැන් මේ මහ ප්‍රලෝපාව ඉරාපකාරකාමී පවා දෙව්ලෝ ගමනෝ පවා නිර්මාණය කළ නිශ්චිතයි. ඒකකින් ගැඹුරු කාර්යයක් නමුත් ඒකත් අපි දැනගෙන තියෙන්න ඕනේ. එසේ මෙහෙමයි ලෝක ධාතුව කල්පේකාරක් විනාශ වෙනවානේ. දින්නෙන් හෝ ජලයෙන් හෝ සුලගි. දින්නෙන් විනාශ වෙනකොට මහා කල්ප වාර හතක්ම තේරියෙන් දින්නෙන් විනාශ වෙනවා. ජලයෙන් අටේ වාරයි. එන්නේ හතක් වාරයක් ගියාම තමයි සුලගි විනාශ වෙන්නේ. ඒ විනාශ වෙනකොට ලෝක ධාතු එකක් නෙමෙයි. ලෝක ධාතු කෝටි ලක්ෂයක් එකවර විනාශ වෙනවා. විලාසලාගේ පාකාශය. යටත් විශේෂයෙන් මේ පදක්වන්නේ දුක් පදක්වන්නේ අඩකට කරන්නත් සංස්කාරයන් නැතුව ඉස් අවකාශය. ඒ කාලයේ තුල ලෝක විනාශයට කලින් මේ ලෝක ධාතුවේ පරවාසිත වූ සතර ආපාදක වූ දිව්‍ය ලෝක හයේ වූ බ්‍රහ්ම ලෝක තුනකාරී විනාශයේ සීමා වූ සියලුම සත්‍යෝ ඥාන වඩා විතර බමුතුරුට යයි. නොයනට කොටසක් තියෙනවා. නිත්‍ය වශයෙන්ම මේ පිළිසු දුරගතා යන්නේ. ඒ යක්කෝ මේ විලාසයේ සක්වල කෝටි ලක්ෂයෙන් එහාට වෙනත් අපායකටම ආවේ. ඉතින් මෙන්න මේ අධිකාපාපේලා ලෝකේ පවත්න අවස්ථාවේදී අර බබලෝකයෙන් ඉන්නවනේ අසංකේය අපමේය ධර්මයෝ ඒ අසංකේය නීවරණ නැහැ. ධාරාමී ඒ අසංකේයනවා. අර වෙච්චි ධම්මලෝක නැවතත් ඒවා කඳුනොත් හොඳයි. විලාස වෙච්චි දිව්‍ය ලෝක හය අඳුනොත් හොඳයි. විලාස වෙච්චි මහා පෘථිවිය රාගයෙන් ගංගා මුහුදු පර්වත දූලිය ආදී මේ සියල්ල අනිත්‍යුණාගේ නිර්මාණ වලත් හොඳයි. එනික් නෙමෙයි සාන්ති සංකේතය. ඒ අත්මයේ සිට සංකීර්ණ වේලාවේ අර අධිකාකාශකයේ ප්‍රදේශයේ උතු සම්ප්‍රදානික වශයෙන් ජලයක් ඇති වෙනවා කියන්නේ. විශේෂයෙන්ම යාම තපස්ස වාසා පත්‍යාවිල්ල කෝටි ලක්ෂයක් සම්පන්නකයේ අවකාශ කුක්ෂිය සම්පූර්ණයෙන් ජලයෙන් පිරෙනවා. ඒගොල්ලෝ ඉතින් හිතනවා මේ ජලයෙන් බක්කලෝක මත වේවා ඉවිලෝක මත වේවා පොළොතනේ මන්දිය ඔක්කොම ඇත්තට ඒක ධ්‍යාන බලයෙන් කරන වැඩිමත් නෙමෙයි. සිතක් ත්‍ක්ති කරගෙන පුදු සමුත්ථානික වශයෙන් මේ පොළොව තලයේ දින ලෝක ධර්ම ලෝක සකස් වෙනවා. ඒක තමයි බොහෝ සෙයින් මේ ධක්මියා පොළොව නිර්මාණය කළ ලෝකේ නෑ කියලා බොහෝ අය හිතන්නේ. නමුත් ධක්මියෝ තමයි ඒවා කිතුවේ. නැරවන්නේ. එයත් සංසිත ප්‍රතිකරගෙන පුදු සමුත්ථානික වශයෙන් හටගන්නවා. දැන් අපි සලකවලු මල් පැලයක් ගැන. මල් පැලයක් හිටවන්නේ කෙනා පොළව සකස් කරලා වතුර දාලා පොඩ දාලා පැලයක් හරි ඇටයක් හරි රෝපණය කරනවා. මේ එයාට නිශ්චිත ප්‍රත්‍ය වුණා එතන පැලයක් හටගන්න. ඔව් පැලය හටගන්නේ හරි බීජය. නැත්නම් ඒ බීජය. ඒ පැලය හටගන්නවා කියන එක පුළුවන් කමක් නැහැ. ඒ බීජය නිසා ඒ විපිල නිසා කරනවා ඒක යමක් හැදෙනවා මම හැදෙනවා ඔක්කොම හැදෙනවා ගැටි හැදෙනවා පඩක් හැදෙනවා එතකොට ඒවා සිත ප්‍රත්‍ය කරගෙනයි උතු සමුත්ථානික වාසෙන් හටගන්නේ අන්න ඒ වගේ තමයි මේ ලෝක ධාතු නිර්මාණය කියන්නේ සිතක් කිව්වොත් නිවැරදි සිත නිර්මාණය කරන්නේ මේ සිත නිර්මාණය වෙන ප්‍රත්‍ය වෙනවා ප්‍රත්‍යන උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා ඉතින් මේ වාගේ ලෝකයේ පවත්නා සෑම දෙයකම නිර්මාණ ස්වභාවය සිත දැරීම විෂිතුරු දේ නිර්මාණය කරන අර්ථයෙන් චිත්තම් කියනවා. අනිකාණේ තමයි අපෙන් චිත්ත කායව. මේ චිත්ත තමාම විෂිතුරුයි. තමාම විෂිතුරුයි. කොහොමද? විලාම තිනාරේ සිත. විලාම කාමේ සිත. විලාම දුක්ඛුනේ සිත. විලාම සැපුනේ සිත. විලාම කාමේ සිත. විලාම මෛත්‍රී සාවිත සිත. සාර්ථලාභ ලෝභයෙන් ගත්ති කිසිදා. සාර්ථලාභ නිරෝධයෙන් නිවේ කිසිදා. සාර්ථලාභ බොහොම දීප්තිමත් ප්‍රඥාවන් කිසිදා. සාර්ථලාභ මොහින් අන්වේ කිසිදා. ඒවා එක එක වෙලාවක මේ සිත විශ්වලා ගන්න. ඒ කියන්නේ සිතේ වෙනස්කම් සියල්ලම ඇතුලේ සිතේ ස්වභාවය. ඒක කියන අත්නම චිත්තතාවය. තමාම තමන් විසිතුවේ. විලාක කුසාසිතා විලාක කුසාසිතා. ඒක නිසා හිතේ තමා තමා විසුදු බැවින් චිත්තං කියලා කියනවා. තුන්වෙනි තේරුම චිතං කම්මකලේසේහි මේ චිත මාර්ගයේ නැහැ භවයේ භවයේ මේ චිත පහළ වෙන්නේ කොහොමද? කම්මකලේසේහි කාර්යයන් හා ක්ලේශයන් නිසා කර්මයන් හා ක්ලේශයන් නිසා නැවත නැවත මේ චිත පහළ වෙන්නේ. යම්කිසි භාවයක කෙනෙක් කුසල වේදනා නැත්නම් මනෝ උපදිනවා කියන්නේ මනෝ උපදින්නේ කුසල විපාකයකින්නේ ඒ කුසල විපාකයෙන් උපන්නේ කුසල කර්මය නිසා අන්න කර්මය ඒ කුසල කර්මය පිරිවරාගෙන තිබුණ ප්‍රේත ධර්මය මොනවද අවිද්‍යාව කුෂ්ණාව උපාදාන මෙන්න උපක්ලේශය දැන් මේ ලෝකතාපියේ නැවත නැවත සැප හෝ දුක් හෝ විඳින්න හේතු වෙන්නේ හේතු ධර්ම අතරින් මේ ක්ලේශ ධර්මයන් තුන ප්‍රධාන වෙනවා. ඒවා පිළිවෙල තියෙනවා. අවිද්‍යාව, කුෂ්ණ, උපාදාන. ඒක නිසා කර්මයක් කරනවා. දැන් අපි දේශනා ප්‍රශ්න ගන්නවා. අපි හිතනවා දෙවුනෝ කිය හොඳයිනේ. නැත්නම් මොළෝකන්න හොඳයිනේ. අන්න දෙවුනෝ මනෝ ආදී සම්පත් දුක්ඛ සත්‍ය බව දැනෙන්නේ නැහැ. ඒවා අනිත්‍ය බව දැනෙන්නේ නැහැ. ඒවා අසාරභාව දැනෙන්නේ කියන්නේ අන්න අවිද්‍යාව. හේතන් ගැන ඉතේ ආපෝධි නැති කරන අවිද්‍යාව. ඊළඟට මත අහවල් විදේකම ඕනේ. අහවල් විදේකම ඕනේ කියලා ඒ දෙව මුනිස් ශබ්ද ගැන හිතේ බැඳීමක් වෙනවා. අන්න තණ්හාව. මොළේ දුසම් ප්‍රඥා ආසා තණ්හාව. ඊළඟට ඒක උපාදාන නැවත නැවත නැවත ඉදෙනවා. නැවත නැවත ඉදෙනකොට එතන සංහාවේ ධර්මත්ත භාවක සංහාවේ දැවීම උපාදානයක් ඊළඟට ඒ ජීව අනුශාගේ ආභාව ආභාවයෙන් පිළිගැනීම තිබි. ඒ සංහාවේ කියන්නේ උපාදාන දෙක පහළයි. දැන් බලන්න අවිද්‍යාවයි සංහාවයි උපාදානයේ තියෙන උපක්ෂේප තුන උපනිශ්‍රේ කරගෙන කියු කරගෙන කුසල කරා. ඒ කුසලයේ කර්මයයි. ඒක නිසා චිකං කම්ම කෙලෙසේහි මේ චිත්ත සංකාමේ පස්සම්සිතේ පදම් විපාක වගේ කුසල කුසල ක්‍රියාවේ චිත්ත පරම්පරාවට මුල හේතුනේ කර්මය හා ප්‍රේතය. ඒක නිසා කර්ම ප්‍රේතයන් විසින් උපදවන ලද දැරීම, කාකාරණ ලද දැරීම, වරණන ලද දැරීම චිත්තං කියලා තුනේ දෙවිම හඳුන්වනවා. එවාගෙම චිතං කායතිවා කතා. චිතං කියන්නේ මේ ආත්ම භාවය. මේ පංචස්කන්ධයේදී ආත්ම භාවය පොඩ නැමුණු දෙයක් වෙමින් චිතං කියනවා. දැන් අපි චෛත්‍ය කියන්නේ ඒ තේරුමනේ පොඩ නැමුණු වාක්‍යයෙන් චෛත්‍ය කියනවා. චිත. දැන් චේති කියන්නේ පාලි කියන්නේ චේතිය. චේතුනේ පොඩ නැමුණු දෙයක්. දාස්කාරයක් වශයෙන් පොඩ නැමුණු ඒ වාගේ චිතං කම්ම කෙලෙසේ වගේම චිතං කාය කියලා ඒ ආත්මභාවය හටිනවා කොහොමද චිත්ත න්යාමයේ කියලා ධර්මතාවක් කියනවානේ යම් සිතක් එකදී විරුද්ධ වෙනවා ඊළඟ සිතක් පහළ වෙන සලස්සලා ඒක පරම්පරාව ඒවත් කියනවා පූර්ව පූර්ව සිත ඊළඟ ඊළඟ සිතට අනන්තර සමනන්තර අනන්ත රූප නිශ්චය නැත්නම් දෙකේ කියන ප්‍රත්‍ය ශක්ති පහ මෙහෙලියටම උපකාර වෙනවා ඊළඟ සිද්ධ පහකදී. යම් චිත්තවලදී මේ පහට ආශිවිනි කියන ප්‍රත්‍ය ශක්තිය බුද්ධ විකතලා ඊළඟ රාශිය පහළ වෙනවා. ඒ වගේම විපාක චිත්තේ පහළ වෙන්නේ අතීතයේ කර්මයන්ගේ ප්‍රත්‍ය විකතේ. ඒ වගේම ඒ චිත්ත සංකාරණේ නැත්තම් එක එක සිතක් තුළ තියෙනවා චෛතසික විලරහ සම්භාවය. ඒ මායේ තියෙන ශක්තිය අර වගේම ඊළඟ සිතක් පහළ කරගෙන සඳහා මේම චිත්ත ඥානයේ වශයෙන් කිසිම කෙනෙකුගේ විධානයක් නැතිව සිතේ තුලම පවත්න අප්‍රත්‍ය ශක්තිය හේතු කොටගෙන ඊළඟ ඊළඟට කියලා අනන්ත අපරිමාණ ජීවිත කාලයක් ඉස්සේ මේ චිත්ත පරම්පරාව පාත්වලා යනවා. අනේකතරයි ඒක විදෙන්නේ නැහැ. සමාජ භාවයේ කායයට රූප කාය දාලා යනවා. නාම පරම්පරාව යනවා. මෙච්චසෝ මෙච්ච අඤ්ඤෝකේ ලක්ෂකතාවේ දක්වන්නේ මෙලෙමින් චුතරින කෙනෙකුගේ සිත එහා බලයට ගියා නෙමෙයි. එහා බලයේ අන්තිමික උපන්නක් නෙමෙයි. මේ භවයේ පැවති චිත්ත පරම්පරාවේ හේතු ශක්තියano ඊළඟ විසක් පහසේ පරිසංදිෂ්ඨ. නිසා ඒ කුජලයක් නෙමෙයි අන් කුජලයකුත් නෙමෙයි කියලා කියන්නේ ඒකයි. මේ අනුව අර ආත්මා පරම්පරාව තුලකින් දැරින් දැක්කේ කියලා කියන චිත්තය කියලා කියන. එවැන්ම ඊළඟට කිනෝති අක්ක සංකාන දැන් කායික චිතං කායික කිව්වේ ඒ චිත සංකාරය කටිනවා. ඊළඟට කිනෝති අක්ක සංකාන ඒ මන්දිවට නැවත නැවත නැවත ආකාෝටි ප්‍රකෝටි ගාන ගොඩනගන්නේ හරි රස කරන්නේ සිතයි. ආපවෝඥන සංසාරේ නාම රූප පරම්පරා විස්කන්ධ පරම්පරා පාතවලයන්ද දැක්කරන්නේ මේ චිතයි. ඒක නැත්නම් රැස් කරන්නේ කෙනෙක් නැහැ. චේතනා ආදී මේ චෛතසික භාවයේ සිට නිසයි. නිසා සිත තමයි ප්‍රධානයි. මනෝපුප්පං කරනවා කරනා කියේකයි. එතකොට ආපා පරම්පරාව නැවත නැවත දිගට පවත්වාගෙන යමින් එතේ සදාන්න චිරෝති අක්ෂ සංතානං ආපා සංතාන ගොඩනගනවා. දේශාපිකන් කියනවා. අනිත් විචිත්තා රාමනාතිත ඒ චිත්ත විසුතුරු ලෙස ආරම්භ කරනවා. ඇසෙන්, කනෙන්, නැහෙන්, දිවෙන්, කයෙන්, වාග්යෙන් මනසින්. කරපු අයෙන්ම නානාවිද ආරම්භ කරනවා. ඒක පැත්තකින් බලන අනිත් පැත්තේ මහානාමයේ ගත සුන්දර පිළිනවා මේ රසක් පිළිනවා මේ චිත්ත මුසුම ස්පර්ශයක් පිළිනවා සිතුන සිදෙනවා. ඒක පුදුමාකාරය ඥාන ප්‍රඥාවක් ඇදලා සිටේ යාගෙන මුදා. ඉතින් යාගෙන ගැනීමේ විසුතුරු බව නිසා ඒකට චිත්තය කියලා කියනවා. දැන් අපි සලකා බලමු මේ තේරුම් පය ගන්නව ලැබෙන මේ සිද්දේ කොයි විදිහේ ධර්මතාවක්ද කියලා. මනෝ කුබ්බංගම ධම්මා මනුෂේඛා මනෝමය මනසාචේ පරිච්ඡේද භාසතිවා කරෝතිවා තෝනං දුක්ඛමන්නේ චක්ඛං වහතෝ පදං. තව පදයෙන් වලට තියෙන ගාථාව කරුත් ගන්නවානේ චෛතසික ධර්ම සියල්ල කුසල හෝ අකුසල හෝ විපාක හෝ ක්‍රියා හෝ චෛතසික ධර්ම සියල්ලම සිත පෙරක කොට පවතින. එවාගෙම සිතම එයාට ප්‍රධාන වෙනවා. සිතින් මේවා උපදින. චෛතසික ධර්ම උපදින්නේ සිතින්මයි. යම් මේකින් අපිරිසුදු සිතකින් යුතුව සිත අපිරිසුදු නම් අපිරිසුදු සිතකින් යුතුව සිටිවිල්ල සිතුවොත් ඒක පාපයක් අකුසලයක්. අපිරිසුදු සිතින් කියන වචනය අකුසලයක්. අපිරිසුදු සිතින් කරන ක්‍රියාව අකුසලයක්. ඒ අකුසලෙ නිසා කොහොමද අනන්ත අපරිමාණ දීර්ඝ සංසාරයේදී තමා පසුපස එමින් අප්‍රමාණ දුක් විපාක දෙන්නේ. ඒ කොහොමද මේ දුනේ සිට ඒ විපාක ධර්ම ලැබෙන්නේ හේතු කර්ම සිද්ධුනේ සිට නිසා. ඒ වගේම ඊළඟ ධර්මයෙන් හැදී වෙනවා. ජාතික ධර්ම සියල්ලම හිත පෙරක කොටගෙන පවතිනවා. චිත්ත ශේෂ්ඨ කොටගෙන සිටින උපදේශය. යම් හේකින් මේ සිත ප්‍රසන්න භාවයෙන් පවත්වාගෙන සිටිවිලා සිටුවොත් ඒක සුඛ සැප විපාකගෙන දෙන කුසලයක්. එලෙස සිටින් කියන වචනය සැප විපාකගෙන දෙන කුසලයක්. එලෙසම සිටින් යුතුව කරන ක්‍රියාව සැපින් පාගෙන දෙන කුසලයි. ඒ හේතුවෙන් ප්‍රමාණව සෙවණට යනවා වගේ භවෙන් භවයට සැපින් පාකනවා පසු පසු දුරුදු වෙනවා. දැන් මේ කිව්වේ සිත අනියෙන් නෙමෙයි තවත් ධර්මකාරාශියක් එක්කද පවත්නා බලයි. සිත සමත්‍යක් වශයෙන් ටිකක් කොට ගන්න. දැන් සීලෝමසේ මුළු ලෝකයේ සීල සත්‍යයන් විසින් එක්කාසුකට ගත්තොත් චින්තේති චිත්තං ආරම්මන විඥානාදී කියක් හෝ අරමුණ දැන ගැනීම වශයෙන් ඉන්ද්‍රිය කරන්නේ මේ සිත නම් වේ. අරමුණ දැනගන්නා වූ ප්‍රධානය සිතයි. ඒසයකට චිත්තං කියලා කියනවා. විඥානං කියලා කියනවා. ඒකට නම් කියනවා 10ක්. පතවන්තස්මින් සමයේ චිත්තං හෝති යම් කස්මින් සමයේ චිත්තං මනෝ මානසං අදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං සංඝෝ ප්‍රඥා මනෝ විඥාන ධාතු ඉදං කස්මින් සමයේ චිත්තං හෝති මේ ධම්ම සංගමයේ කියන සූත්‍ර පාඨය චිත කියන්නේ කුමක්ද චිත නම් යම් චිත්තං අරමුණු සිටීම් වර්ධයෙන් චිත්ත නම් වූද මනෝ අරමුණු දැනගැනීම මාර්ගයෙන් එක්තරම් මනනම් උද මානසං අරමුණු දැනගැනීම මාර්ගයෙන් මානස නම් උද හතයන් අදහස් ඇති දැනීම කලේ නම් උද පඤ්ඤරම් ත්‍රිසුදු දැනීම පඤ්ඤර නම් උද මනෝ මනායතනම් ආයතනාචින් මනනම් උද මනායතනම් උද විඤ්ඤාණං අර මේ දැනගැනීම වාක්‍ය විඥානකන්දොද විඥානකන්දෝ සාමි අර්ථයෙන් විඥාන ස්කන්ධයන් වූද සත්‍යා මනෝ විඥාන ධාතු එකට උපදිනා ඡයිසිකයන් කරා ගමන වෙන අරමුණට ගැළපෙන පරිද්දෙන් වූද මේ ශාරු චිත්තේ නම් වේ ඔකයි චිත්තේ හඳුනා දුන්නා කියන්නේ එතකොට දැන් ඒ චිත්තය ඡයිසික ධර්මයන් ප්‍රධානයි කියනවා චෛතසික කියලා කියන්නේ පාදේ චේතසික. චේතසිකා චේතසිකා චේත කියන සිතේ නම. චේත කියන සිත තුළ හට ගන්නා ධර්මතාවල් කියන චේතසික. චෛතසික කියලා අපි ඉස්සර සිංහල වචනින් කියනවා. එතකොට මේ චේතසික ධර්මයන් ඒකාබද්ධයි. ඒකේ ලක්ෂණ හතරක් තියෙනවා. ඒකුප්පාද නිරෝධාච ඒකාරම්භන වස්තුකා ඒකෝ යුක්තාදි පඤ්ඤාච ධම්මා චේතසිකාමතා චිතත් එක එක උපදිනවා චිත නිරුද්ධ වෙනකොට ඒකටම නිරුද්ධ වෙනවා චිත ගන්න ආරම්භුම ගන්නවා චිත පවත්නා වස්තු රූපයෙන් ඇසුරු කොටගෙන උපදිනවා ඒ ලක්ෂණ අතරේ කියනවා සතර සංප්‍රයෝග ලක්ෂණය කියලා සංයෝග කියන්නේ මිශ්‍ර වේ. එකට ප්‍රති. පෙරපසු වෙන්නේ. ඉතින් මෙන්න මේ පෙරපසු මේ සිතාසන උපදේලා චෛසික ධර්මයේ මේ සංයෝගය නිසා තමයි සිතේ ක්‍රියාකාර දෙකින් කියේ. දැන් සිතේ එකක්. සිතේ ක්‍රියාකාර දෙකින් සිදු වෙන්නේ ඒකෙන් චෛසික ධර්මයන්ගේ සංයෝගයේ සංප්‍රයෝගය නිසායි. ඒ වානිසාර තමයි සිත් අසුරු ධර්මයක් විස්තර වශයෙන් 121කට බෙදලා තියෙන්නේ. ඒක දැන් අපි සලකා බලමු. මේ සිත එකිනෙක කැලේ ගාමියන් ප්‍රතිසර වීමෙන් කොහොමද වෙනස්කෙන්නේ කියන්නේ. එනුත් ආරම්භේ නායේද ශක්ති ගුම්බ ජාතක දේශනේ. ඒ කියන්නේ ගිරාකට උදෙන්නේ එකම පූජෝක. ගිරාකට උදාන්නේ ගස්වල වෙනවලනේ. ගස්වල වෙනම ආරගෙන ඒක තමයි විදුල් දාලා ප්‍රථම වැඩේ. ඒ පූර්ව පූර්ව දිවිස්ථානයේ විශාල ගල් පර්වතයක් තිබුණා. විශාල සුලඟකට මේ ගල් පර්වතයේ සමීපයේ තියෙන ගස්වලන් බොහෝ සෙයින් කඩාගෙන. ඒ වගේ දිලාරකතාව දෙනයිකේ දරණියේ දෙනේ ළඟින් නිදිලා දිලාරකතාව දෙන්න දෙපැත්තට වේසුණා ගල් පර්වතේ. එක පැත්තකදී තාපයන් වහන්සේලා අනිත් පැත්තකදී දාමර කොහොම කඩාගෙන ඉතින් මේ ගිරාකට දෙන්න නැත්ත ඒ අය ගිරාකටව දෙන්න සාතු සප්පාය කරන හදා වඩා ගන්නවා. ඒවගේම කතා කරන්නත් පුරුදු කෙරේ. ඔරු කණ්ඩායම තමන්ගේ වාසය ඇටේට වඩන පුරුදු කෙරේවා මේ දේවල්. තාපතන් වහන්සේලා තමන් පුරුදු කරන යාපත්න ධර්මානුව වඩන පුරුදු කළා මේ ගිරාකට කියන්නේ. ඉතින් රටේ රජතුමා මොදකේ මේ යනකොට ඒ දෙගොල්ල මෙතනදී කියන ඉස්සෙල්ලා අපපැත්තට ගියාම හොරුන් දෙපැත්තට. යනකොට කවුරු මිනිස්සු නැහැ මේ ගිරා පැටවා බුදුම ජාක් කියලා. අන්නාන කිලේ කියනවා අනු හොරේ කියනවා අල්ලා කියව ගහන්න ඕනේ, බලින්න ඕනේ, කපන්න ඕනේ මේ නපුරු මොකද කියනවා. අදිනෝ කියන්නේ කියලා ගැලුවා. දිවංගය කොහොමද කරාම ආවද කියනවා. කගේ මේ අනාන්තරයේදී නිර්භයතාව නිසා නමුත් විශ්වයේ කල්පනා කරන කවුද මේ මේ නපුරු වචන වලින් කතා කරන්නේ එළොම් කියනවා නෙවෙයි. එසේ නමුත් එතන විවාදන අනිත් පැත්තට ගියා. ඒ පැත්තට ගොඩ මේ විරාගණයේ කරවාගෙන කියනවා. ස්වාගතන්ති. මේ සමනීය වාසනාවක් මේ එන්න මේ වාඩි වෙන්න මෙතන තියෙන ශිෂ්‍යයන් පානය කරන්න මෙතන තියෙන පළතුරු පානය කරන්න ඊමන් අරින්න මේ වගේ පුදුම කතාවක්. පස්සේ දැනනවා මිනිස්සේ නෙවෙයි ඉරක්කයි. ඉරක්කලෝ මේක ආපසු තමන්ගේ මාළිගාවට ඇවිල්ලා සාකච්ඡාවක් ප්‍රාණය කළා. ඉතින් ඒ සම්බන්ධව අපේ මහ බෝසතුන් වහන්සේ මුලින් දැක්කා. උදාසයෙන් පහදා දුන්නා දේවයන් වහන්සේ ආශ්‍රය කරන කුටියන් අනුව ඉරිසත් කතා කරා වෙනස් වෙනවා. ඒ ලකුණු 10 පොදු කණ්ඩායමාත්‍ය නිසා ඒ විරාසකලාගේ සමතුම් සිතුම් ප්‍රතුම් වචන ඒ අපිට ලැබුණා. ඒ වගේම සිල්වත් ගුණවත් සාපසයන් වහන්සේලා ඇතුළට ගිය විරාසකව ඒ ගුණ ධර්ම අනුව ඉතහා වචන පුරුදු කරගත්තා. මේ නිසා ආශ්‍රේ නිසා බුද්ධියන්ගේ වෙනස් වීම සිදුවනවා කියන එක පහදා දුන්නා. මොකද කියන්නේ අර බුදුරජාණන් වහන්සේගේ දේශනාව ශක්ති රූප ජාතක. ඉතින් දැන් මේ අනුව සලක බැලුවම අපේ ශරීරයේ පවත්නා ඡායසික ධර්මයන් අතරද කියනම 14ක් ඒකාන්ත අකුසල ඡායසික. විශේෂமாக කියනවා ඒකාන්ත සෝවන ඡායසික. 13ක් කියනවා කුසල අකුසල දෙකටම පොදු. මෙන්න මේවා එක එකතාවකින් මිශ්‍ර වෙනවා. එද යටි එනවා. ඒ ගෙදරානෝ තමයි හිතේ විවිධ ආකාර දෙකු සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු අපේ චිත යම් සිද්ධියක් ගැන ආසාවක් ඇති වුණා කියලා. ඒ කියන්නේ ලක්ෂණ දෙයක් දැකලා අපි ලක්ෂණයි අනිවාර්යයෙන්ම සුභයි ඒක මම ලබා ගන්න ඕනේ ඔය වගේ හිත් පහළ වෙනවා. ඒතකොට එතන කියන්නේ ප්‍රධාන ධර්මයේ ආසාව ලෝභය. දෙකට පාළියෙන් කියනවා ලෝභෝ කියලා. තවත් වෙනවා තණ්හා කියලා. ලෝභෝ කියන වචනයේ නම් කියනවා සීය. එතකොට දැන් ඒ ලෝභය තමයි විශ්ම කියලා පෙන්නේ. නමුත් ලෝභය පමණක් නෙමෙයි. ඉතින් තේරෙනවා කර්ම 19ක්. සිතත් එක්ක 20ක් කියන බැරිම ගන්න. අපි සලකා බලමු මේ ආශාව ඇති වුණු සිට කොයි විදිහේ ධර්මතා එක්ක දෙන්නේ මිශ්‍ර වෙලා තියෙන්නේ. එතන කියනවා අනිත් සමාන කියලා අර කුසල අකුසල දෙකම බෙදී යන්නේ ප්‍රයත්න ගහකුණ කියනවා. ඒ මොනවාද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතයේ මනසකාර කියන ආකාරයේ විකාරක විචාර අනිමුක්ත විරිය ඊටි සංයතන හැය දහතුනේ තියෙනවා. ඒක අනිත් සමාන කියලා. ඊළඟට අකුසල පැත්තෙන් කියනවා මෝහ, අහිරික, අනුත්සප්ප, උද්දච්ච කියන හතරක්, ලෝභ, දීති කියන දෙකක්. ඒවල සියල්ලම එතන ඇතුළත මේ 18ක්. මේ 19 මෙතන 6යි. සිතත් එක 19යි. සමහර විට ඔය සිත අර නිකන් පසුබට පසුබට වෙවි එතන එකක් නම් තීන විද දෙකක් එකතුවෙන තමයි අර 20ක් සැලසුවේ. දැන් 20යි හිතත් එක්ක 21ක් වෙනවා. දැන් උඩ බලමු මේ අපේ සිත ප්‍රතිමාට ගෙනාවේ කෙලස් සිතක් නෙමෙයි. විපාක සිතක්. විපාක සිතක් නම් පරිසන්දිගතයි. විපාක සිත පරිසන්දිගත සමලක් නෙමෙයි. ඒ නෑ ලෝභයක් නෑ, දෝෂයක් නෑ, මෝහයක් නෑ, අර කියන අකුසල ඡායික කිසිවක් නෑ. මනුෂ්‍ය ලෝක උපදින්නේ කුසල විපාකයේදී. ඒ කුසල විපාක ප්‍රතිශීලයේ තියෙන සෝබන ඡායික දාන. අනිසලවන ඡායිකත් එක්ක සෝබන ඡායික දාන තියෙනවා. දැන් අපි බලමු මහා විපාක පරිශිත ගැන අපි කවුරුත් ඉපදලා කියලා බොහෝ සෙයින් මේ මහා කුසල විපාකයක් නිසා. සෝමනස්ස සාගිත ඥාන සම්ප්‍රයුක්ත සංකාරිකෝ සසංකාරික සිතකින් අපි පරිසන්දි ගන්නවා. ඒ පරිසන්දි ගන්න සිතේ තියෙනවා ධර්මතා නැත්නම් සිතේචෛතසික ධර්ම දෙකක් තුනක්. සිතත් එක්ක 35ක් තියෙනවා. ඒ මොනවාද? අනි සමාන වශයෙන් ධර්ම තුනක් අපි කියවන්නේ කොහොම කරලා? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතාව, ජීවිතින්දේ පරිස්කාර හතරයි. විචාරක විචාර අනිමොක්ඛ විරිය ප්‍රීති ඡන්ද කියන පහ 13 මේ 13 අනිවාර්යයෙන් පරිණි මහා කුසල සිතේ තියෙන ඊළඟට ගන්න සෝමන ඡායක වලින් සෝමන සාගර 19ක් උතන තියෙන ඒ මොනවද සත්තා සති කීරි පොත්කප්ප පරෝව අදෝසේ සතර වජ්‍යතා හතයි කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලබතා චිත්ත ලබතා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මනිතා චිත්ත කම්මනිතා කාය පාරුණිතා චිත්ත පාරුණිතා කාය විපතා චිත්ත විපතා ඉදුගල ධර්ම එතකොටක් කියනවා අහන්න බෑ ඊළඟ ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රිය තොර 20යි 20යි ධාතුණයි 33යි සිතත් එක 34යි දැන් මේ කියන ප්‍රතිසන්ද විපාක සිතෙන් භවංග සිත් හේරියෙත් ඔය කියන ලෝභාදී උපක්‍රේත කිසිවක් නැහැ කිසිවක් උපක්‍රේත නැහැ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පහස්සර විදම් වික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපක්‍රේතේ උපක්‍රේතං කියලා ඔය සමුද්‍රනිකාය කියන සූත්‍රය මහණෙනි උපකින්ම පරිසන්දි වශයෙන් පහළ වූ සිතත් භාංග නීති වශයෙන් පහළ වූ සිතුත් පවත්තර විලා. මොහොත් ප්‍රභාසය කියන්නේ කෙලෙසුන් එක මිශ්‍ර වෙලා නැහැ. උපක්ඛේතන එක මිශ්‍ර වෙලා නැහැ. ඒක කියන නිරුත්සාහ ශාන්ත සිත්ය. මොනවද? නිරුත්සාහ ශාන්ත සිත්. නිරුත්සාහ කියන්නේ කුසල බව අකුසල බව උත්සාහයකුත් නැහැ. විපාක වශයෙන් ශාන්ත ස්වභාවයයි. දැන් කෙනෙක් හොඳට නිදාගත්තාම හෝ ශාන්තයි. ඒක මොකද? සමාධි සිත් කියලා කියන්නේ කාම සිත්යකට කයක් ආශ්‍රය වෙනවා. ඒක තමයි නිරුක්ඛාහ කාන්ත සිත්යන් විපාක සිත්වලට. ඒ ප්‍රතිසන්දි භවංග වශයෙන් ආපු විපාක සිත් නිරුක්ඛාහ ශාන්ත දැරිනොත් උපක්ලේශයන් නැති දැරිනොත් කවස්සල නිදාන බොහොම ප්‍රබලයි. පිළිසිදුයි. දීප්තිමත්. තන්තේ කෝ ආවන්තුතේහි උපක්ලේශේහි උපක්ලේශයන් ඒ මේ ප්‍රකාශන සිට පිළිතුරු සිට සතුටින් ගන්න අරමුණු වලදී අයෝනිසෝ මනසිකාරේ නිසා ආගන්තුක උපක්‍රේෂයන් පහළ වෙනවා ආගන්තුක කියන්නේ උපතින් දෙනවා නෙමෙයි උපතින් ආපු සිටේ නෑවා ඒ ආගන්තුක උපක්‍රේෂය අලුතෙන් පහළ වෙන උපක්‍රේෂය මේ සංසාරේ තිබුණ ඒවත් ආගන්තුක වශයෙන් තමයි එන්නේ උපතින් පස්සේ එතකොට ඇහෙන් දැකලා කණෙන් අහලා ආග්‍රහණය කළ රස විඳලි ස්පර්ශ විඳලා ඉතින් යම් යන්නේ උපදේශ හිතලා ආශාව ඇති වෙනවා. තරහව ඇති වෙනවා. මාන්‍ය ඇති වෙනවා. දෘෂ්ටි ඇති වෙනවා. ජීවිතය ඇති වෙනවා. උද්දච්ච කුක්කුච්ච ඇති වෙනවා. සුඛිච්ඡ ඇති වෙනවා. අවිද්‍යාව ව්‍යාපාද, ක්‍රෝධ උපනාම, මක්ඛ කලා, ඊශා මච්චරි, මායා සාගරී, කාම සාරම්භ, මාන අතිමාන, මන ප්‍රමාදී කියන උපක්‍රේෂ 16ක් තියෙනවා. ඕවා තමයි යමීනාගේ පිටක ආරුද වෙන්නේ. පිටක පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ හේතුව අර අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් තොරව කල්පනා කිරීමේ පුරුද්දයි. නුවණින් තොරව කල්පනා කිරීමේ පුරුද්ද නිසා මේ අරමුණු වලදී සතරින් ගන්න අරමුණු වලදී උපක්ලේශ පහළ වෙනවා. උපක්ලේශ කාලයෙන් උපක්ලේශයන් එක්ක පහළ වෙන සිට අර වාගේම කිලුණු සිත. උපක්ලේශයන් තුලේක. උපක්ලේශ කියන දැනෙස කියලා කියනවා. ලක්ෂණම ලක්ෂණ තිබුණු දීක්ෂමා සිතේ දෙකින්ම උපක්ලේශය තමයි නැත්නම් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දෙයකට බොහෝ නිදසුන් දක්වලා තියෙනවා. ස්වර්ණාභරණ සාපෝතින් බොහෝම දිලිසෙන ස්වර්ණාභරණ කියනවා. ඒවා ගෙනල්ලා දැනෙකුනි වර්ණ කැමවල දානවා. අපිරිකරණය කරන්නේ පිළිගන්නේ නැහැ සුදු පහත කියන්නේ නැහැ දැන් ඉන්නේ වගේ නැතුව ඒක ආරක්ෂා කරන්නේ නැහැ ඔය ගානකට නැතුව දාලා කියනවා ඒකට මොකද වෙන්නේ දවසින් දවස දවසින් දවස මේ පිළිසෙන සුළු ප්‍රවාහසල සුළු ඒ ස්වර්ණවර්ණ භාණ්ඩ ස්වර්ණ භාණ්ඩ මල වැඩි ඒක මල වැඩිනවා මේක හතරම් භාණ්ඩයක් කියලා හිතන්නත් බැහැ අද ශේරි වාදනී යාපනයේ දේශනා දන්නානේ සිටුවරයෙක් හිටියා සිටුවරයාගේ ලක්ෂ පදන හන්තැලි සමාන බාකල හන්තැලියේ ඒ සිටු සම්පත් විනාශලා මිත්‍යණියෙකුයි මිනිවිලියෙකුයි විතරයි ගෙදර ගියේ බොහෝම අසරණව ජීවත් වුණේ එදිනදා ජීවත් වෙන බොහෝම අසරණව දුකේ ඒ සේවාණික දෙලෙන්දන්කින් මේ අතගත් ගමන් තේරුම් ගත්ත මේක නම් රත්තරන් කලියක් කියලා. නමුත් කාටවත් හිතන්න බෑ මේක රත්තරන් කලියක් කියලා. අද අද කලකට ඉලක්ක පහල බැලුවා මේ තේරුම් ගන්න. තේරුම් ගන්නේ දුන්‍යශ දාලා තියෙන නිකන් යකඩ තැටිල්ලක් වගේ. ඒ නිසා යකඩ තැටිල්ලක් කියන්නේ අනුම ඉදක්. ඒවත් නිසාද පිටුම් කිරීමේ තොරණ. අන්නේ වගේ තමයි අපි උපකින්ම ගෙනාව ප්‍රකාශරෝගී කිමත් දෝෂිත යෝනිසෝ මනසිකාරයෙන් පිළිදෙගුණ පිළිම නිසා යෝනිසෝ මනසිකාරයෙන් නොකමැත්තෝ නිසා දොරටුලින් ගන්න අරමුණු වලින් අර ස්වභාවතර චිත විනිශ්චයකටපත් වෙනකොට අතිශයින්ම මල වැදෙනවා. ඒ මල වැදීම නිසා තමයි උපක්‍රේෂණ කියලා දේශනා කෙරේ. මල වැදෙනවා කියන්නේ අපිට සුචෛතසිකයන් වට කරගන්න. ඕනෑම රාජකුමාරයෙක් වුණත් දාමරිකයන්ගේ ප්‍රකාශ වුණාන ඒ රාජකුමාරයෙක් නෙමෙයි දාමරිකයෙක්. අංගුලිමාල වගේ සමුදේ කාලේ ගොඩාක් කාලේ නම් අහිංසක. ඉගෙන ගන්න කාලේ බොහෝම අහිංසකයි. ගුරුවරයෙක් ඉගෙන ගන්න කාලේ බොහෝම අහිංසකයි. කිසි කෙනෙකුට දැක්සෙක් මඳුරේකට හිංසාවක් නැහැ. නමුත් ගුරුවරයා ඉවරාගෙන ඉන්නේ ශිෂ්‍ය පිරිසක්. මේ ශිෂ්‍ය පිරිස බොහෝම දුර්දාන්ත විදියට ගුරුවරයාගේ සිට පිළිදෙයි. ඒ මෙහෙම නිසා මේ අහිංසක ගරුවා පරම හිංසාකාරී කෙනෙක් වුණා. දහස් ගණන් මිනිමරණ කරපටි හිංසාකාරී වුණා. අන්න වැරදි ආභෝධයෙන් ලැබිච්ච උපදේශ නිසායි. ඔය වගේ තමයි ඕනෑම පුද්ගලෙක් දැන් මහවදන සිටි පුත්‍රයා බුද්ධ කාලේ හිටියා. මව්පස පියපස 85 කෝටි ධනෙ හිමිව තිබුණා. එවන්ම තමා බැඳපු සිටු දෙවියන්ගේ පැත්තේ අසුමන් ඕනේක නිදානගත වස්තුන් තිබුණා. නමුත් ආත්මේ ලැබුණේ සුරාසතු දෝෂය. එවාගේම සල්ලාණය নানা ප්‍රකාරය දුර්ජන කුජේයන් ආත්මයට වැටුණා. ඒ සිතුනේ ඔහුට අර විශාල ස්කන්ධේ වකුරට ධර්මාපු ලුණු කේමේ ක්‍රියාවගේ ඒ පාප මිත්‍රාශ්‍රේ නිසා මත්කරට බැහැවුණා, සූරුවට බැහැවුණා, අනවශ්‍ය දුක් චරිතයන්ගේ දෙරුණ අන්තිමේදී දෙයක් පුරක් නැතුණා අනින්න පාදයක් නැතුණා සියල්ලමයි වෙලා සුඛාගන ජීවත් වෙලා කාමේව අගුවක් ළඟින් බැරි වෙනවා ඒ මතුවට කවුරු කියන මහා නරකේ උපන් බුදුදානසෝව දැකලා අනුදවාණියන් වදාළ ආනන්දය මේ සිටුවරයා සිටු පුත්‍රයා ප්‍රථම වයසේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ධර්මය ආරක්ෂා කළා නම් මේ රටේ අග්‍ර සිටුවරයාගේ බුද්ධ ශාස්ත්‍රයේ මහණෝනාම රහතේ. ධර්මයේ මධ්‍යම වාසයාරි මේක නැත්තා මොණී විකුව ආරක්ෂා වුණා නම් රටේ දෙවි සිටුවරයා වෙනවා පැවිදුණා නම් මනාගාමී. තුමී වාසයාරි මේක නැත්තා ආරක්ෂා වුණා නම් තුමී සිටුවරයා වෙනවා පැවිදුණා නම් සෝවාන් වෙනවා. බලන්න නන්දයේ පාප මිත්‍රාගේ නිසා ලැබිච්ච සම්ප්‍රක්කා විනාශයේදී ඇදෙන. මේ ඒ වගේ තමයි අපේ සිත ඒකරන් නිර්මලව, ඒකරන් ප්‍රකාශව, ඒකරන් දීප්තිමත් වූ මේ තරම් උතුම් වූ සිත අරුපක්මේයයන් පිරවලාගත් නිසා දුරුදාන්ත වූ සිත, අපරිසුදු සිත, මලකන්න සිත, අගෝචර සිත, එවැනි දුෂ්ට සිත, ඕම අකුරු නපුරු සිතක් වාටපත් වෙනවා. අන්තිමේදී අර ප්‍රවාහකව ගෙනාවු සිත නිසා ලැබෙන ගුණ සම්පත් ඔක්කොම පිළිලා ඔහු විනාශමුඛයට නරකාදී වෙනවා යනවා. එන්න බුදුරජාණන් වහන්සේ දූ දේශනාවේ ඉතික්ත වැඩගත් කළා. ඒ කියන්නේ උපතින් ගෙනාව පිළිසුදු සිත නිරුක්තා ශාන්ත සිත උපක්ලේශය නිසා ඕම් විරූපී සිතක් බවට මනරණ සිතක් බවට පත් වුණා. ඒකත් මෙතෙන්දී ඒ සිත පිළිබඳව ආරක්ෂණය, ගෝපණය ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්නා. ස්වර්ණ සසලින් ගන්න සෑම අරමුණකදීම ඇලීම, ගැටීම, මුලාවක් නොවන ඇටේට ඥානවත් වෙනවා. ඔච්චර ලක්ෂණ දෙයක් දැක්කත් දුක් අනිත්‍යයි දුකයි අනාත්මයි අසාරයි නිසාරයි අසුභයි කාමකාමීකයි විපරිණාමං ස්වභාවයෙන් යුක්තයි අනිත්‍යය ගත්තා. අර විතට ලෝභයේ මුල් කොට ඇතුපක් මේ සෑම දිනකට ලැබුණා. ඒ නිසා මේ හිත ප්‍රබෝධනාත්යෙන් ලබා ගත්තා. යම් කිසිමකින් අපේ අමනාප දෙයක් දැක්ක ඇසුවා අරමුණා. ඒක දෙනවා ඒ අපේ අනාත්මයේ අනිච්චයි අනිච්චයි දුක්ඛයි දුක්ඛයි අනත්තයි අනත්තයි අසාරයි නිසාරයි අසුභයි කාමකාරිකයි සීමා සහිතයි විකරණාම ස්වභාවය යුක්තයි අන්න හිතට දේශය ඇතුළු වෙන ගුණය දේශය නැමෙ කුපාප්‍රේශයේ ගම් වෙන ගුණය එහෙම නැත්නම් මේ තේනන කුජේලෙක් නම් දැන් තමන්ගේ තර ආකාරයක් දැක්කා එහෙම නැත්නම් ඔහුගේ වචනයක් කරුණා ඉතින් මෛත්‍රී කරනවා ඒක කරුණාව ඒක මුදිතාවක් උපේක්ෂාව එහෙම නැත්නම් ඒ ලක්ෂණේ පස්සේ දානවා නැත්නම් බුදුබල පදයක්. ඒකවල සමාධි හිතේ දේශයක්, ව්‍යාපාරයක්, ක්‍රෝධයක්, වෛරයක්, කටක සංඥාවක් කියන නැතුව හිත දෘෂ්ටියෙන් හදා ගන්න පුළුවන්. අපේ ලංකාවේ දීඝාන කාමයේ කියන මහා කර්මපතිගේ ස්වාමීන් වහන්සේ ඉස්ලාමාවේ සර්වරාත්‍රික ආර්යවස් දේශනාවක් කරලා ඒ කාලයේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සියල්ලම බණ අදේනවා. ඉතින් ධර්මාදීන්ට අධිකම් කියලා වඩනකොට මේ භගවන් දාපු සමපිරිසාපේක්ෂා බොහෝම මේ වයෝවෘත නැත්නම් වැඩි සිටි ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ ධර්ම දේශනාවේ මහා ජනතා පැහැදිලි නිසා ඒ මහා ස්වාමීන් වහන්සේ සිටේ බලවත් ඊර්ෂ්‍යාවක් පහළ ඒ තමන් ඉන්න ප්‍රදේශයට ඇවිල්ලා මේ රහත් මේ ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ නෙමෙයි මේ රුන් මේ පිටරට රජරට ඒ ස්වාමීන් වහන්සේ මේ විසමාරාමයේ විශාල ජනතාවක් ප්‍රසාදයෙන් පත් වීම නිසා ශිෂ්‍යාවක් ඇති. එතන ඉස්සරහින් පරිණා ඒ පස්සෙම ධර්මදේශකයන් වහන්සේ තමගේ පිරිසත් එක්ක වරිණා. අද යෝධනා කුමාරය ගැන කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. අද යෝධනා කියන්නේ අද කාලේ සතුන් පහක් කරන්න ගමන. එච්චර දුර ගණන් හැබැයි මේ දෙපැත්තට හැරෙන්න බැරදී මේ ධර්මදේශකයන් වහන්සේ අර ලොකු ස්වාමීන් වහන්සේගේ අතහැර ගන්න. කලකට ස්වාමීන් වහන්සේ මම මේ කටට වන්නේ කතාව කරා. අනේ අර හමුදලා මේ වැහුණ දැනක් තුනා. ඉතින් මාත්‍රයේ ජයන් පස්සේ මේ ශිෂ්‍ය වික්ෂුන් වහන්සේ ඇසුවා ස්වාමීන් වහන්සේ අච්චර දුර දැනගෙන ආපු හාමුදුරනේ ගන්න කොහොමද ස්වාමීනි? මේ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නාලු ඇරත්නි මට දැනෙන්නේ නැහැ. මම ජීව ලංකාවේ මගේ මනසකාරය නම් මට ඇහුනේ නෑ ඒක. අද කරන්නේ යෝනිසෝ මනසකාරය ලක්ෂණ කරන. දැන් මේ ඇහුනේ නැතිනේ ඒක නරමුණේ නෑ තමන්ගේ කර්මස්ථානයේ මොකද කරන්නේ. ඒක තමයි ගෝචර සම්පජාන්නේ කියලා. භාවනා කර්මස්ථානයේ පිටින්ද කියන්නේ. අන්නේ වගේ තමයි ඕනෑම අරමුණකදී යෝනිසෝ මනසකාරය පිටුවා ගන්න හැකිනම් අර උපක්ලේශයන් වෙලා හිත විරුද්ධ කරන්නේ නෑ. පිළිතුන් දන්වානේ මහා කිස්ස රාතන් වහන්සේගේ සිද්ධිය මාර්ගිස රාතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී කුරු රටේ ගිරාපතෙක් නේ බුද්ධ රාජ්‍යයේ ගිරාපතවා නවීන විසින් මේ ගිරාපතවා පෝෂණය කරමින් ගමින් ගම නැතුම් ගස්මින් ඒ ජීවත් වුණේ ඕන වෙනස් වෙනස් ක්‍රියාවෝ වෙන සතුන් දෙහි කියයි මේ උත්තර නිගල ග්‍රාමණය ඇතලා මිනි මාස ගාමිණියක් සමීපයේදී අමතක වෙලා තියෙනවා. ඊපස්සේ මිනි මාස හදාවඩා ගත්තා නම් ඉව පුත්‍රයෙක් කියලා. ඊළඟ සම්මිස්මේ මාසේ මේ පුත්‍රයෙක් කියලා කතා කරලා කිව්වා. ඒ ග්‍රාමණය කතා කරන්න පුරුදුලා තිබුණා. පුත්‍රයෙක් කිව්තේ අත්හැරිතු. පැවිදන් මාසේ යමි කියනවා නම් භාවනාවක් කරන්න ඕන නිකන් කාර්යයක් දෙපා. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ. මෙන්න මේ තරම්ගේ ශරීරයට සැකෙල්ලක් කියලා හිතාගෙන අට්ටි අට්ටි අට්ටි කියන එක විතර කිය කියා හිතයි දෙන්නේ. ඇත්තට මේ ගිරාකතරක මුලින් කළා. විතරෝම අට්ටි අට්ටි අට්ටි කියනවා. කෙලාසක් තුනක් අතර අවකතමින් එනකොට ආවා සකුණන් කියන මේ කුරුල්ලන් කුඩා සතුන් දැහැ ගන්න කුසියේ උපසාමයේ ක්‍රියාකරනවා දැනගත්තා. දැනගන්නකොට සාමනීය මාර්ගල දැකලා අක්කල් සංගාලා උපසා බිය ගන්නකම් මුදවාගත්තා කියලා කියනවා. ඉතින් සාතු සම්පාදන් කළා බුද්ධරක්කිත ඒ සතා දැනගන්නකොට මුට විහිදුනේ දරුවෝ. ආර්යාවේ මතේ තුන ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් දැනගන්නවා කොතන ගැටසැකිලි විසිනවා කියන්නේ. සාතු සාතු බුද්ධරක්කිත මේ ජීවිතේ මාර්ග කරන ලැබුණ මත්වනාගතේ මම කරනවා සෝදාපන්න ලෝකෙදී කියලා ප්‍රශ්න දෙකලා. ඉතින් පසුකාලීන මේ ගිරාපැටව එරක් ආකාරයකට කියන ලංකාවේ බුදුසසුන පිළිගාට පස්සේ අනුරාධපුරේ උපන්නා. මහා විශ්වවිද්‍යාලය. ජේතේ විදියේ මිහින්තලාට පැවිදුණා. එක දවසක් උන්වහන්සේ දැන් පැවිදි විදායලා භාවනා කළත් අර්ථ කරනවා. ඉතින් දැන් හොඳ දෙවියන්ගේ බොහොම ස්වරූප ස්වරූපී ශරීරයක්. බොහොම ලක්ෂණයි උන්වහන්සේගේ ශරීරය. තරුණ වයසේ. එක දවසක් මේ පිළිවෙලදී අංගාත්මයේ බල වරන් අපි දෙපාර්තේ. ඒකට උදෑසනකදී අංගාත්මයේ පුලකාන්තාවක් කරන පුලකාන්තාවක් තමන්ගේ ස්වාමිත්‍රය කමනාපලා වහින් වාසයලා සර්වාභරණය සැලසීලා තමන්ගේ මෞඛ්‍යයන් ළඟ යනවා තනියම දෙපාර්තේ. මේ අනුකොට මේ ස්වාමීන් වහන්සේ ශරීර මිශ්‍රාට හම්බුණා එන කවුරුත් ඒ ප්‍රදේශෙ බේරෙවත් නැහැ. මේ කර්ම කාන්තාව කෙනෙක් සිට ගෙනල් ස්වාමීන් වහන්සේ දිහා බලන විනාඩිය. ස්වාමීන් වහන්සේ දේවලින් කියන වඩින අතික මනස්කාරයේ පුරුෂෝ මනස්කාරන නාටක මනස්කාරය. ඉතින් විශ්වෝත දේවා නීතියක් නීතියක් ගමනක් යනකොට ගමේ කරලා ඇද බලන් දෙපා. අනතුරක් කියනවා නම් පිටතට බලන් ඕනේ. දැන් මේ මහා සත්‍යයේ හිනා වෙච්ච නිසා අනුපලක්ෂෝ කියලා අට්ටි කියන මානසිකාරයෙන් මේ ධ්‍යාන හැරී ගැලුවා. එහදල්ලා බැලුවා. සැබවින්ම අර සිනාවෙන කාන්තාවගේ දත් ඇටකේගේ පෙනුනේ. අට්ටි සංඥාවෙන් බැලුව නිසා මොකද උනේ? මුළු ਸਰවාංගීම ඇට සැකෙල නැති වෙනවා. යටි කාර්මෙන් තමයි බවදාකට කියනවා ඇට සැකෙල්ලක් දැක්ක කියලා. ඒ වගේ නෙමෙයි අර ඇහැතම එන්නේ කියන සැකෙල්ල. ස්වාමීන් වහන්සේගේ හිතේ අර සමාධිය වාග්ම ධ්‍යාන බවට පත් ධ්‍යානයේ පදනම් කොට විපස්සනාට ඇරුණා තාකේ වේලාවකදී සෞඛ්‍යයෙන් සසරහත් වුණා. අන්න යෝනිසෝ මනසිකායේ වටනාක. තමාගේ හිත ඇරුම් කටයුතු වලුණා ලැබුණා. ඒක යෝනිසෝ මනසිකායේ නිසා උපක්ලේශයන්ගේ විරුද්ධ නොවේ පරිසුද්ධත්වයෙන් පත් වුණා. මෙන්න මේ වාගේ කටුලින් ගන්න සෑම අරමුණකදීම ඒ ඒ අරමුණ කෙරෙහි කර්ණාදීතුමා උපදිනා නැති ඇදෙද උපක්ෂේෂ පාලනේ නැති ඇදෙද යෝනිසෝ මනසකාරයෙන් මෙහි කරතොත් අර උපක්ෂේෂ ගම්මින් පිළිතුරු නොවේ පිටය පිරිසුදු සබා ගන්න පුළුවන් ඉතින් මේක බුද්ධ ශාසනයේ පමණයි මේ උපදේශයේදී එනි කිසිම ආගමක ධර්මයක නැහැ එතකොට බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කොට වදාලා සබ්බපාපස්ස පතරේනම් කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනම් ඒකං බුද්ධාන ශාසනම් කයින් වචනින් සිදුවෙන සියලුම අකුසලෙන් ගලකේ සිටීමයි කයින් වචනින් සිටින් සිදු කළ හැකි සියලුම කුසල දැස් කිරීමයි කුසල කරමින් සමථ විපස්සනා භාවනා වඩා චිත්ත පිසු කර ගැනීම බුද්ධාන ශාසනය බුදුරජාන් වහන්සේලාගේ අනුශාසනාවයි. දැන් ඒකට අපි සලකා බලමු යෝනිසෝ මනසිකාරයෙන් විද්‍යොත් කයින් වචනින් සිතින් අකුසලයන් සිදු නොවිය. යෝනිසෝ මනසිකාරයෙන් විද්‍යොත් කයින් වචනින් සිතින් කෙලෙම කුසල සිදු වෙනවා. එතකොට අපේ සිත යෝනිසෝ මනසිකාරයෙන් පවත්වන ලබන දැනීම ලැබෙන මේ අනුමතකයේ සමත වශයෙන් හරි විපස්සනා වශයෙන් හරි භාවනා මාර්ගකාරයක් දුරු කරගන්න වෙනවා එයින් ඥාන අවිඥා විදර්ශනා ඥාන වඩමින් පදම් විස්පම්බන වශයෙන් කෙරෙසුන් යට කරගෙන මාර්ගඵලාදී ගමනයෙන් සමුච්ඡේද වශයෙන් කෙරෙසුන් නියමිත පිළිතුරු කරගන්න මේකයි සත්‍යත්‍ය පරිවදාන ඒක තමයි බුද්ධ ශාසනය කොටින්ම සීල සමාධි ප්‍රඥා දැන් ඒක අපි සැලකලා බලමු මොකක්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනිසෝ කියන්නේ නුවණින්. මනසිකාරය කියන්නේ කල්පනා කිරීම. අපිට ලැබෙන ලැබෙන සෑම අරමුණකදී අපිට පුළුවන්කම තියෙනවා නුවණ පුරව කල්පනා කරන්න. ඒක පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කිරීම නිසා තමයි අපේ කුසල් සිත කුසල් බාරපත් වෙන්නේ. දෙවියන් පැහැදිලි කරන්න ඕනේ සංවිධානයේ තියෙනවා කියන්නේ මේකයි. මනෝද්වාරික වශයෙන් චිත්ත වේදි ගමන් කරනකොට භාවයෙන් අවදීයේ සිට මනෝද්වාර වර්ජයේ ළඟට ජලසි පහළ වෙනවා. මනෝද්වාර වර්ජයේ කියන්නේ යෝනිසෝ මනසකාර වශයෙන් කුසල පැත්තට අකුසල පැත්තට හරවනවා. චක්කසෝත ධාන ජීවා කාය කියන මේ දොරටු වලින් අනුලං ගන්න වෙලාවේ ඊටවලා සිත්යේ දෙවිද භවන්නේ සිතාවේලා පංචද්වාර වාක්‍යයේ දැන් ඇසෙන් නම් රූපයක් දැක්කේ චක්කු විඥාන සංපටිච්ඡේද සංකේත වක්තපනේ කියලා මූලික සිත් වේගයක් ගන්න. ඊළඟට තමයි ජාන සිත් පහළදී. මේ වක්තපන සිත් අර මනෝකාර වාචනයනවා සමානයි. වක්තපන සිතේ තමයි කුසල් පැත්තට අකුසල් පැත්තට හරවන්නේ. එතකොට මේ මනෝද්වාරා වචනේ ගොත්තපණය කියන දෙක හරියට පොටු පොලක් වාගේ. නැත්නම් දෙමක් සංඛ්‍යාවක් වාගේ. මේ සිතේ පුරුදු කරගන්නොත් තමයි කුසල් පැත්තට හා අකුසල් පැත්තට වැරෙන්නේ. දැන් යෝනිසෝ මානසිකාරී කියලා අපි නුවණින් නුකුතුදුදේ කුසල් පැත්තට ආවරණ කුක්තිලා කියන ඊට පස්සේ ස්වභාවයෙන්ම ලැබෙන ලැබෙන අරමුණෙන් කුසල් පැත්තට හැරෙනවා. ජාතික සුඛාක වශයෙන් ගන්න අපි මේ යන්නේ වෙලා ගන්න මාර්ගස්නේ ලස්සන මාර්ගයක් ගන්න. තමන් පල් දෙලාන්නේ පැත්තේ දෙනවා මේ මගේ බුදුරජාණන් වහන්සේට පූජා වේවා. අපි යන්නේ මාර්ගවල රාත්‍රී කාලේ ලස්සන විදුලි ආලෝක දෙනවා. කොහොම ලස්සනද? අපි එදෙනා මේ ආලෝකයෙන් බුදුරජාණන් වහන්සේට පූජා වේවා. තමන් වැළඳෙන්නේ, එයා කෙරෙන්නේ. ඉතින් මේ දකින දකින අනුමේදී අර දුරුම සිහි කරගන්න. ඒකෝට දැන් අපි කොයිම වේලාවක කරනවත් දැක්කම පාන සිහි වෙන්නේ ඒකයි. අන්න යෝනිසෝ මාසිකාරේ කුරු කරගන්න ඇති. ඒ වගේම මේ කමින් හැර දේවල්. ලක්ෂණ නියේ ජීවිතය යනවා. සංවේ නැහැ. ඒකෝට අපි හිතනවා මේ හඬ වඩා සරුවක් යන ආශ්‍රය මත නිහිරි. ඒ සරුවක් යන ආශ්‍රයේ මේ ලෝකයේ සියලුම නිහිරි කඩේ ගෞරවයේ අනුසාරික අපරාධය. එලෙමෙන්ටම මේ නිවන ඇහිලා එතකොට මේ මිහිරි මඩන්න අනිත්‍ය දුක්ඛ අනාත්මයි පුරුදු කරනවා. එතකොට මේක පස්සේ යම්කා මිහිරියට හැරෙන්න පාඩම එක්ක බුදුගුණයට නැත්නම් මෛත්‍රියට නැත්නම් කරුණාවට මුදිතාවට උපේක්ෂාවට හරේ ඉදක් මේ ප්‍රශ්නාවට හැරෙනවා. ඒක යම් කෙනෙක් මේ සම්පීඩේ කරන්නේ ඒ අකුණු දුක් එක්ක නිරෝධයේ සසෝපක්ෂේ පරිපාලන මෛත්‍රී. ඒ අතු අජනාමුනේ නේ අනේ අත්තන දුකින් මිදේවා කියලා යක්ඛලා වර්ණනේ මිදේවා අන්න කරුණා. ඒ අතු යම් සතරක් ලබායත්තොත් ඒ නොපිරී පවතිත්වා අන්න මුදිතා. ඒ අතු කර කුසල කුසලන පරිපාක පිළිමවා කියලා දෙනවට උකේකා. එවාගෙම අපේ සර්වඥාන් වහන්සේ මෙවැනි අනුවරදී තමන් වහන්සේ විපස්සනා ඥාන වඩලා එවගේ පාරමී පුරා ගත්තා අනුබුදුමේ හැරුණා එලෙන්නම් විලක්ෂණයට හැරුණා සරුවක් යන ආත්මයේ හැමාරුණා පොතේ ලක්ෂණයට අනුව විපස්සනා කරේ කියලා දේශනා කළා මේ නාමය මේ නාමයේ පවත්වන හේතු තුනේ භාණ්ඩය සංගීත භාණ්ඩය යොකරන නැතු කිතකාශක නාම රූප සියල්ල ඇතුළ නැති වෙනවා නිත්‍යයි පරිණතයි අන්න යෝනිසෝ මනස්කාරය හැරුණේ ඔය විදිහට හැරීම නිසා මේ චිත, අක්කරම් චිත, පිරිසුදු චිත, දීප්තිමත් චිත, හිලුතු වෙන නොදී හැම වෙලාවෙම පිරිසුදු භාවයෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් හැබැයි ගංගානම් ගමේ තියෙන කෙලවර හිමාලවනාන්තරයෙන් පටන් ගන්නවා කොච්චරද? ඒක සදාන් වෙන්නේ හිමාල වනාන්තරයේ තියෙන පුරාණ නිමින් යොදුන් තුන් තුන්දා වටක් ප්‍රමාණය. එම කඳු මුදුන් 80000ක් තියෙනවා. මහාවීර 500ක් තියෙනවා මහා ගංගා 500ක් තියෙනවා මහා මිල් හතක් කියලා විශාල මිල් හතක් අනෝත්තරයේ පර්ණමුංගයේ කටකාරයේ මන්දාකිණීයේ චත්තන්තයේ සිය ප්‍රපාතයේ ඒවා ඒවා අතරින් මේ අනෝත්තරයේ වාටේ තියෙන විශාල පර්වත පහ ඒ පර්වත පහ අතරේ තියෙන දොරටු හතරක් ඒ කරුණ හතරේ විතරම ගංගාව බහින. මොකද හැම වෙලාවෙම වර්ෂාව පතන. එතකොට මේ ගංගාවල් අතරින් උතුරෙන් දකුණෙන් උතුරෙන් නැගෙනහිරින් බටහිරින් යන ගංගාවල් මහා මුදකය. ඒකත් දකුණින් කලාබස්නා ගංගා ගලය මේ විලවන්නේ තුන් ගණන් ඇතුන් තුන් රවුමක් ගමන් කරලා තුන් හැටක් දුරට ගල්කඩාව කියන්නේ. ඊළඟට විශාල පර්වතයක ඇතිලා අර ගියතුම ඇල්ල වගේ අහස වීශේලා පහළ වෙනවා. එතනින් නැවතත් මේ විශාල පොකුණක් වගේ ඇවිල්ලා එතනින් ඌරු ගිඳගෙන පොළොව යටින් ගියලා ගින්දා කියන විශාල ගලක ඇතිලා දොරටු පහකින් බෙද වෙනවා. ඒවා තමයි ගංගා යමුනා අසලවේදී සරබු මහේ කියන නම් කරන්නේ. ඒක ගංගා නම් ගන්නේ කියලානේ උදාවට පටන් ගන්නම අන්තිමේ යෙදුම් ගණන් පළවෙනිලා ගිහිල්ලා මහා සාමයේ වැටෙනවානේ. ඒකෙත් තියෙන නිමාවක්. ඒ වගේ අපේ මේ දීර්ඝ සංසාරයේ ප්‍රකාරන අතරක් නෑ. භවයෙන් භවයට පරම්පරාව එන මේ චිත්ත පරම්පරාවේ යම් නිමාවක් දකින්න පුළුවන්. ඒ නිමාව දැකීම බුද්ධ ශාසනයේ පමණයි අපට උගන්වලා තියෙන්නේ. ඒ කොහොමද? දැන් අපි සීලයක් කරනවා සමාධියක් වඩනවා ප්‍රඥාවක් වඩනවා. මේ ගුණධර්මයන් උස්සන්න වෙනවා යම් කාලයක. මේ තුලින් මගේ సంతානයේ බෝධිපාක්ෂාමිකී සත වර්ධනය වෙනවා. සමාජික ධාතික නෙමෙයි භවයේ භවයට කල්පගණන් ඇති වෙනාවේ ඒ සිතේ ගුණධර්මයන්ගේ වර්ධනය වීම නිසා පහක් වූයේ කතාගණගේ මේකුණන් බුදුබණ ඇසීමෙන් පැවිදීමෙන් පදගාමන වැඩීමෙන් ඒ සිතේ යථාර්ථය අවබෝධ කරගෙන ඒ සිත දුක්ඛ සත්‍ය බවක් දුක ඇති වෙන කුෂ්ණාව සමුදේ සත්‍ය බව ආවෝධ ප්‍රගාමයේ මේ ඥානය සත්‍ය මාර්ගයේ බව ඒ වෙන ආවෝධයේ නිර්වාණ ධාතු බව මනමින් ආවෝධ ප්‍රගාම සමර්ථ වෙනවා පසේ බුදු නාමං පසේ බුදු වෙන පාරමී පුරාණයේ කියේක් නම් අනුපදේශයක් නම් කියම තමා සත්‍ය අවබෝධ කරගන්නවා දොස්තර ගුරුයන් වහන්සේලා එසේම අවබෝධ කරගෙන අන්‍යයන් දේශනා කරන්න සමර්ථ වෙනවා එතකොට දැන් මේ අපි පුරණ යෝනිසෝ මනසිකාරයේ තුලින් සමථීපස්සනා භාවනා පිළිවෙතින් ඒ බෝධිපාක්ෂාඥයන් වැඩිලා වැඩිලා ඔය විසුද්ධි ධර්ම හතරකට බෙදලා යනවා. විසුද්ධි ධර්ම හතරකට සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දේහ විසුද්ධිය කියලා මුලින් කොටස් තුනක් තියෙනවා. සීල විසුද්ධිය නම් පිසු සීල සම්පදායක් ඇති බව. චිත්ත විසුද්ධිය නම් ඥාන සමාපත්තිය ඇති බව. ඊළඟට දේහ විසුද්ධිය නම් නාම රූපයන් නිර්මල දක්වා අනුවයි. ඊළඟ සංකාමික විසුද්ධිය නම් හේතුඵල දක්න නුවණ. ඊළඟට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය නම් උද්‍යමී ඥානයේ අවස්ථාව. ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය නම් ඉහළ කියන ඥාන දාර්ශන ඥාන පරම්පරා නාමය. ඊළඟ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ලෝකෝත්තර මාර්ගය. ඉතින් මේකෙන් අනුපිළිවෙලින් සිත ක්‍රිෂ්ඨ වෙන්නේ පිළිසිදු වෙනවා. අර ප්‍රභාසුර කියනවා වූ චිත්ත සංකාරයේ මේ විසුද්ධි මාර්ගයෙන් එයින් එකින් එකට ඉහළට කියන්නේ පිළිසුදු වෙනවා. ඒ පිළිසුදු වෙනා පිළිසුදු වෙනා යන දවසට ඥාන දර්ශන විසුද්ධිය කියන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග ඥාන ප්‍රතිලාභයේ උදාසයේදී තමාගේ సంతාණය අතිශයින් පවිත්‍රකාරකපත් වෙලා නැවත කවදාකවත් උපක්ලේශයන්ට යට වෙන්නේ. ඒකාන්තයෙන්ම පවිත්‍ර සංකාරයක් ඇතිවෙනින් වාටපත් වෙලා නැවත යාති ජනා ඥානි වර්ණාදී දුකටපත් නොවේන අසංකතදාප සංඛ්‍යාත අජාති අජර අව්‍යානි අශෝක අනුපායාසය අමෘත නිවාරකාත සාක්ෂාත් කරගත වෙනවා මෙන්න මේකයි බුද්ධ ශාසනයේ උපදේශයෙන් ලැබෙන අන්තිම සැලකිලි අය කාදාකවත් පුතා පුෂ්ප වෙන්නේ නැහැ මෙන්න මේක නිසා සරුවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය සත්‍ය ප්‍රයෝජනවලේ සඳහා විශේෂ අසංක කල්පලක්ෂයක් හතරක් ඇරහා අර ගංගානන්ද අනුවිදේ පළවෙනි පළවෙනි ගන්ධවියා වගේ අවේංගමයේ පාරමී ශක්තිය පලම් කරගනිමින් ගැඹුරු කරගනිමින් හිත භාවිත බබලීකృత කරගෙන ඒකයි ඉන්නවා දේශනා කෙරේ තමන් වාසියෙම ගැන්නේ නාමකේතේ අඤ්ඤං ඒක ධර්මයේ සමුපාසාමි යම් ඒවං ආසේවිතං භාවිතං භවේ කතං මාර්ගවක්ඛා සංවත්තේ යතේ ධම්මේතේ චිත්තං චිත්තං මේතේ ආසේවිතං භාවිතං භවේ කතං මාර්ගවක්ඛා සංවත්තේ තමන් වහන්සේ මේ චිත ආසේවිත කළා භාවිත කළා භවේ කළා ඉතේ සීල සමාධි ප්‍රඥා සීයෙන් උසස් පාරමී ගුණ බෝධිපාක් ධර්ම කර්මය ආදරයෙන් ගැටුවා. නැවත නැවත වැළුවා. හොඳවත් නෙමෙයි වැළුවා. අන්තිමේදී භවයෙන් භවයට ඒ මහෝත්තමයන් වහන්සේ අනන්ත ඥානවල ශක්තිය විභාගයටපත් වුණා. ඒකත් උසස් වීමක්. අනන්ත ඥානවල ශක්තිය විභාගයටපත් වුණා. අනන්ත ඥානවල ධර්ම රාජ්‍ය විභාගයටපත් වුණා. තවත් ඉතින් ලබන ප්‍රවාසයෙන් ලබන තියෙන සැපක් සියල්ලම ලැබුවා. නමුත් ඒක ලැබුණේ නැහැ. එවැගේම අන්තිම ආකාරයේදී උත්පත්තියෙන්ම දසදහසක් ලෝක ධාතු සැපවත්ලා කර්සන්දියේදී දැන් උත්පත්ති මංගලයේදී දැන් උද්දක්ක මංගලයේදී ලෝකේම සැසුව. උදාහරණයේ උත්පත්ති නිසා ලෝකයේම ත්‍රිවිද්‍යාවක් පහළ වුණා. අෂ්ට විද්‍යාවක් පහළ වුණා. එවැගේම සත්‍ය විද්‍යාව පහළ වුණා. චතුර්ථ සංවිද්‍යාව පහළ වුණා. ගෝලීපාක් ධර්මයක් පහළ වුණා. එවාගෙම දසදහසක් ලෝක ධාතුවට ඇසෙනසේ සබහන් පණ දේශනා කරන සමර්ථ වුණා. ශාරීරික වශයෙන් දෙවි මහා පුරුෂ ලක්ෂණ ලැබුවා. අසු වන්දියන්තර ලැබුවා. සක්කාන බුද්ධ ලක්ෂණ ලැබුවා. මේ වාගේ රූපකා සම්පත්තියද ධර්මකා සම්පත්තියද සියලුම ප්‍රඥා සම්භාවද සියල්ලම සිද්ධ වුණේ කාර්යයේ මෙහෙයවීමෙන්ද සිත ආත්මයේ දිලීමෙන් භාවිත කිරීමෙන් බහුලීකృత කිරීමෙන් තමන් වහන්සේගේ ලෝකෝත්තර නිවන ධාතුව සර්වඥතාඥානයේ සහිතවබෝධ කරගෙන ලෝකශාස්ත්‍රීය ධර්ම පදේ දේශනා කළ චතුරාර්ය සත්‍යයේ එමගින් සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දිනාට භාවිතයෙන් ලැබී වූ මාර්ගය වෙන සතර මඟේ සතර ඵල අමා මහ නිවන් අවබෝධ කරගත් දුන්නා. ඒ සර්වඥ මහන්සියගේ පියවරෝසේ ගමන් කරන අපකද ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුයමින් මේ චිත ආසේවිත භාවිත භාවිත චිතං බාට සම්වා ගන්න නැගෙනවා එමන්ින් සීල සමාධි ප්‍රඥා මුදුන් පමුණවාගෙන සත්‍ය බෝධිපාක්ෂාඥයන් සම්පූර්ණ කරගෙන ඥාන සමාධි සමාපatti අවිඥා බල විපස්සනා ඥාන පිළිවෙලින් මහත් කාර්යයක් ප්‍රතිලාභ කරගෙන යමින් රහත් වූ මේ වශයෙන් ලෝක අභිසම්මෝධයේ දෙන උත්තරීතර ආර්යයන් ශාස්ත්‍රා කර ගැනීමද අප සෑම දිනකට ශක්තිය බලයේ ධෛර්යය දීර්යය වාග්යෙන් සතිය සමාධිය ඥානයේ ගුණය ඡන්දයේ සිටේ විදියේ විමර්ශාවද ලැබෙනවා ලැබෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරමු දැන් අද දවස් පුරාම කින්න තුන් අත්‍යන්තය මහා කින්කම් කියලා සිද්ධ කළා ඒ සියල්ලෙම සිද්ධ වුණේ මේ සත්‍ය පරිවර්තනන් කියන සිත පිළිදු කිරීමේ වැඩ පිළිවෙලයි. ඉතින් අපි ඔයාලට දැන් බුද්ධ පූජා පැවැත්වුවා, ඉතින් දේශනා කෙටියෙන් පැවැත්වුවා. සිත පිළිබඳව දේශනාවක් ඉතින් ගැඹුරු උනත් නැවත නැවත අහනකොට මේවා තේරුම් ගන්න පුළුවන්. එකවරක් සූපමණේ සියල්ල ආબોධ වෙන්නේ නැහැ. නිසා නැවත නැවත ආසාදාගෙන ආબોධ කරගන්න සුදුසු ඒ සිත පිළිබඳ කරුණු කීපක් සාකච්ඡා කරන්න අසංගතුණා. මෙතෙක් කියලා අපි මෙලොවේ සිද්ධ කරගන්න යන දයකුස සම්භාය ගෞතම සම්බුද්ධ ශාසනය කියන්නේ පිළිස පරිතිවා ගාමීන ශාසන භාගධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රමුඛ සංඝ රාජ්‍යයේ බුදු සම්දාරක්ෂා කර ගැනීමට අපරැස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා නම් නවවස්ත්‍රාසනෝ කිය ගුරු බන්දු මිත්‍රාගේ ශනක මේ කුසලාවේ සංසයෙන් සුගති සම්ප්‍රසිද්ධ වේ පාරමී මුදුන්පත් වේ හේතුවක් වේවා ආරක්ෂක දිව රාජ්‍ය මණ්ඩලයේ මෙකින් අනුමෝදන්ව ඒ අයිස්වාදීන් වැඩි බුද්ධ ශාසනයටත් මේ සමටත් දේව ආරක්ෂාව සලසා දෙත්වා අතුරු ගෝතරින් සාන්ත නිවන් සුව ලබත්වා ඊටාමිත නදා සෑම සම්පූර්ණ කුසලයේ ලෝකේ ලෝතුරා සෝපේත බව දේවා අප සෑම දිනකට මේ කුසලාන භාවයෙන් මෙලවක් පරිලක් ජයගෙන පෙරසුන් ජයගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුව සිත පිරිසු කර ගැනීම පාරමී පුරා දේවයන්ගේ පැතුම් භෝගයෙන් ලෝකෝත්තර නිවන් ධාතු සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා ආචාර්ය මනසෝ ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා චුම්මත්තා දේවානාගා නිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝ ආකාශත්තා චුම්මත්තා අනිච්චාය සීලං රක්ඛන්තු සබ්බදා භාවනා විරක්ඛන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉදං හෝ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ